දස්සනානුත්තරයං සවනානුත්තරයං ලාභානුත්තරයං සික්ඛානුත්තරයං පාරිචර්යානුත්තරයං අනුත්තරානුත්තරයං ඉමානි කෝ බික්කවේත අනුත්තරයානිති පින්වත්නි අද පොය ධර්ම දේශනා වශයෙන් අනුත්තරීය ධර්ම පිළිබඳ විස්තරයක් කර දීමටයි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඡානුත්තරීය කියලා අනුත්තරීය ධර්ම හයක් දේශනා කළා කියනවා චෛමානි වික්කමේ අනුත්තරියානි මහණෙනි අනුත්තරීය ධර්ම හයක් තියෙනවා මේ අනුත්තරීය කියන්නේ ඊට ඉහළින් යමක් නැහැ කියන එකයි දැන් බුදුරජාණන් වහන්සේට අනුත්තරෝ කියලා කියනවා ඊට ඉහළින් කෙනෙක්වත් ඊට සම කෙනෙක්වත් නැහැ කියන තේරුමයි මෙතනත් ඒ වගේ තමයි අනුත්තරීය ධර්ම කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ උත්තම ඊට වැඩි එහිලින් කිසිවක් නැති නිරුත්තර පරම නිරුත්තර ධර්ම කියන එකයි. ඒ වගේ හයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දර්ශනානුත්තරය, ශ්‍රවණානුත්තරය, ලාභානුත්තරය, ශික්ෂානුත්තරය, පාරිචර්යානුත්තරය අනුස්සතානුත්තරය කියලා මේ හය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට අපි මේ එක එක අනුත්තරීය ධර්මයන් පිළිබඳව සැකෙමින්වත් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනම කතමංච බික්කමේ දස්සනානුත්තරිය. ඔය පළවෙනි එක දර්ශනානුත්තරිය කියන එක. දර්ශනානුත්තරය කියන්නේ අග්‍රම දර්ශනය. ඊට වැඩි ඉහළින් දර්ශනයක් නැහැ. අන්තිම ශ්‍රේෂ්ඨ උත්තම අග්‍රම අග්‍රතම දර්ශනය තමයි මේ දර්ශනානුත්තරය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ විස්තර කරනවා. සිදමික්කමේ ඒකච්චෝ හත්ති රතනම් පෙදස්සනාය ගච්ඡති අස්ස රතනම් පෙදස්සනාය ගච්ඡති මනි රතනම් පෙදස්සනාය ගච්ඡති උච්චාමචං වා දස්සනාය ගච්ඡති සමනං වා බ්‍රාහ්මණං වා මිච්ඡාදිත්‍යකං මිච්ඡාපටිපන්නං දස්සනාය ගච්ඡති මහණෙනි මේ ලෝකේ අතම් කෙනෙක් හස්ති රත්නය දකින්නට යනවා අශ්වරත්නය දකින්නට යනවා. මාණික්‍ය රත්න දකින්නට යනවා. සායක් නොයෙක් දේවල් දකින්නට යනවා. ඊළඟට මිත්‍යා පටිපන්න විපරීත දර්ශන ඇති මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් දකින්නට යනවා. මේ දර්ශනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා මේ විදිහ දර්ශන තියෙනවා අත්තේතම් භික්කමේ දස්සනං නේතං නත්ථීති වදාමි මහණෙනි මේ වගේ දර්ශනයක් තියෙනම ඒක නැහැ කියලා කියන්න බෑ විදිය දර්ශන තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාලේ එදා බුද්ධ කාලේ තිබිච්ච සමාජ මට්ටමට අනුවයි අද මේට වැඩිය හුඟක් වෙනත් දර්ශන තියෙනවා. දැන් මේකට සම්බන්ධ කළාම චිත්‍රපටි බලන්න යනවා. නාට්‍ය බලන්න යනවා. ඒ වගේම රූපවාහිනී බලනවා. සමය පින්නබල යාල විල්පත්තු ආදී සතුම් බලන්න යනවා. තව නොඑක් දේවල් බලන්නට මේ මිනිස්සු අද යනවා. එදා තිබුණේ මේවා තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ විදිය දර්ශනක් තියෙනවා මහණෙනි. එහෙම නෑ කියන්නට බෑ. සංචකෝ ඒතම් භික්කමේ දස්සනං මහණෙනි මේ කියන ලද දර්ශන හේනං ගම්මං පෝතොජ්ජනිකං අනරියං අනත්ත සංහිතං අන්න ඒකේ తত্ত্বය පද පහකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හීනං බොහෝම ලාමකයි බොහොම පහත් එකක් තමයි. ඔය කියන දර්ශන මේ අද කාලේ තියෙන දර්ශනත් එක්ක සේරම එකතු කරලා ගත්තහම ඊ타ත්ම ලාමක පහත් දර්ශන. ඒ කියන්නේ ඉදිරියේදී මේ මොකද මේ තරම් පහත් වෙන්නේ කියලා තේරුම් ගන්නට පුළුවන් ගම්මන් කියන්නේ ග්‍රාම්‍යයි දනවගත් නගර බදවාසී මිනිස්යන්ගේ එකක් නෙමෙයි මේ හද්ද පිටිසර නූගත් ජනයාගේ වැඩක් කියන එක තමයි ගම්මන් කියන්නේ ග්‍රාම්‍යයි දනවගත් නගරවාසී එහෙම අයගේ එකක් නෙමෙයි මේ දර්ශන කිසිමක් නොඋගත් අයගේ බඩක්. පෝතුජ්ජනිකා මේ ප්‍රත්‍යඥයන්ට අයිති වැඩක්. කෙලෙස් උපදවන නැවත නැවත සසර උපදින මේ ප්‍රත්‍යඥයන්ට අයිති එකක් තමයි මේ කියන ලද දර්ශන. අනරියං සෝවාන්නාදී මාර්ගඵල ලබාපු ආර්යංග එකක් නෙවෙයි. සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ පුජ්‍යලයන්ට කියනවා ආර්ය පුජ්‍යලෝ කියලා. මේ ආර්යයන්ට අයිති එකක් නෙමෙයි. පිරිසිදු පවිත්‍ර පුජ්‍යලයන්ට අයිති එකක් නෙමෙයි මේක. අනත්ත් සංහිතං. මේවා අනර්ථයේ බිනිස තමයි හේතු වෙන්නේ. තමන්ගේ අර්ථය මත දියුණුව වශයෙන් හේතු වන්නේ නැහැ. මේ පද පහෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළේ දර්ශනවල தત્ත්වය තමයි. එක විදියකින්. දැන් එදා සමාජ මට්ටමේ හැටියට මේ අස්ති රත්න බලන්න යනවා අස්ස රත්න බලන්න යනවා ආදි වශයෙන් දේශනා කළා. අද ඊට වැඩි හාත්පසෙන් දර්ශන තියෙනවා. චිත්‍රපටේ නාට්‍ය ඒ වගේම රූප වාහනේ තව විවිධාකාර දේවල් දර්ශන තියෙනවා. මේ ශේරම දර්ශන ඊටාම ලාමක පහත් ග්‍රාම්‍ය වූ ප්‍රතග්ජනයන්ට ආයති ආර්යයන්ට ආයති නැති ආර්යයන් නොහැසිරෙන අනාර්ථ සංහිතේව කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට දේශනා කරනවා න නිබ්බිදායන විරාගායන නිරෝධායන උපසමායන අභිඤ්ඤායන සම්බෝධාය න නිබ්බානාය සම්මත්තති මෙතන පද හතක් දේශනා කළා මෙන්න මේ එකක් එකක් සඳහාවත් පවතින්නේ නැහැ අර ඊටාම පහත් ලාමකය කියලා ප්‍රතග්ජනයන්ට ආයත එකක් කියලා දේශනා කළේ දර්ශන ඊළඟට මේ පද හතකින් ඒවැ தত্ত্বය ආදීනවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නනිබ්බිදාය කවදාමත් මේ නොඑකාකාර දර්ශන බලන්නට යාම සසර කලකිරීම සඳහා හේතු වෙන්නේ නැහැ. නුවණින් කලකිරීම සඳහා හේතු වෙන්නේ නැහැ. කවුරුවත් ඔය දර්ශනාදී දේවල් හැටපේන රූපාදී බලන්න ගිහිල්ලා මේ සසර කලකිරෙන කෙනෙක් නැහනේ. ඒ සසර ඇලීමට තමයි ඒක හේතු වෙන්නේ. කලකිරීමට හේතු වෙන්නේ නැහැ. න නිබ්බිදාය නිර්වේදය පිණිස සසර කලකිරීම පිණිස හේතු වන්නේ නැහැ. න විරාගාය විරාගය පිණිස මේ සසර නොයලීම පිණිස හේතු වෙන්නේ විරාගී සිතවිලි පහළ වීම සඳහා හේතු වෙන්නේ නැහැ දැන් ඔය අසපිනවන දර්ශන බලන්න ගිහිල්ලා මේ විරාග සිතිවිලි ඇති වෙන්නේ රාගාදී කෙලෙස් ඇවිස්සෙන්න පටන් ගන්නවා. එහෙමනම් වෙනවා. විරාගයේ පිණිස හේතු වෙන්නේ නැහැ. න නිරෝධාය. නිරෝධයේ පිණිස හේතු වන්නේත් නැහැ. රාගාදී කෙලෙස් නැති කිරීම ප්‍රහාණය කිරීම සඳහා මේ දර්ශන හේතු වෙන්නේ නැහැ. ඔය කී නොකී ඇසට හමු වෙන ඇසෙන් දකින බලන්න යන දර්ශන ඕන තරම් තියෙනවා. ඒ දර්ශන කවදාවත් මේ සසර කලකිරීම සඳහා හේතු වෙන්නේ නැහැ. නොඇලීම සඳහා විරාගී සිතවිලි පහළ වීම සඳහා හේතු වන්නේ නැහැ. නිරෝධාය රාගාදී කෙලෙස් නැති කිරීම ප්‍රහාණය කිරීම සඳහා හේතු වෙන්නේ න උපසමාය රාගාදී කෙලෙස් සංසිඳ වීම සඳහා ඒවට හේතු වෙන්නේ නැහැ න අභිඥාය විශිෂ්ට වූ ඥානාභිවර්ධනයේ පිණිස විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම පිණිස විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කර ගැනීම පිණිස ඒවට හේතු වෙන්නේ න සම්බෝධාය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ආબોධ කර ගැනීම සඳහා හේතු වෙන්නේ න නිබ්බානාය සංවත්තති නිර්වාණාබෝධය සඳහා මේවා හේතු වෙන්නේ දැන් උඩින් බුදුරජාණන් වහන්සේ පද පහකින් මේකේ தත්ත්වය දේශනා කළා ඊළඟට පද හතකින් ඒකෙන් වෙන දේ දේශනා කළා මේ අස්වලට අසෙන් දකින රූප ආදී අර කලින් කියාපු විවිධ දේවල් මේ දර්ශන එහෙම දර්ශන කියලා තියෙනවා ඒ දර්ශන වල தત્ත්වය මොකද්ද? ඊ타ත්ම පහත් ලාමකයි ග්‍රාම්‍යයි ප්‍රත්‍යඥයන්ට අයිති එකක් ආර්යයන්ට අයිති එකක් නෙමේ අනර්ථය පිණිස හේතු වෙන එක. ඊළඟට මේකේ මොනවටද හේතු වෙන්නේ නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. න නිබ්බිදාය සසර කලකිරීම සඳහා හේතු වෙන්න. න විරාගාය මේ සසර නොඇලීම පිණිස විරාගී සිතවිලි පහළ වීම සඳහා හේතු වෙන්නේ නැහැ. න නිරෝධාය රාගාදී කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා හේතු වෙන්නේ නැහැ. න උපසමාය රාගාදී කෙලෙස් සංසිඳ වීම සඳහා හේතු වෙන්න. න අභිඥාය විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කර ගැනීම දැන ගැනීම සඳහා හේතු වෙන්නේ. න සම්බෝධාය චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය සඳහා හේතු වෙන්නේ. න නිබ්බානාය නිර්වාණාබෝධය සඳහා හේතු වෙන්නේ නැහැ. එතකොට මේ කියන ලද දර්ශන අර උඩින් කියන පද පහකින් මෙන්න මේකයි මේකේ தત્ත්වය කියලා දේශනා කළා ඊළඟට මෙන්න මේවට හේතු වෙන්නේ නැහැ කියලා තවත් පද හතකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කළා ඊළඟට වදාරනවා යෝචකෝ භික්ඛවේ තථාගතං වා තථාගත ශාවකං වා දස්සනාය ගච්ඡති නිමිත්ත සද්ද නිමිත්ත ප්‍රේමෝ ඒකාන්තගත අභිප්පසං මහණෙනි යමෙක් මේ කියන ලද ආකාරයට නිමිත්ත ශ්‍රද්ධා නිමිත්ත ප්‍රේමය ඒකාන්තගත අභිප්පසන්න කියන මෙන්න මේ වයින් යුක්ත වෙලා මේ ගුණ වලින් යුක්ත වෙලා තතහාගතං වා තතහාගත සාමකං වා දස්සනාය ගත්තති තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් දකින්නට යනවා කොහොමද නිවිට්ඨ සද්දෝ මේ බැසගත්ත ශ්‍රද්ධාවක් ඇති. හොඳට හිතේ බැසගත්ත ශ්‍රද්ධාවක් ඇති. නිමිත්ත ප්‍රේමෝ. නිරාමිස වශයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රාවකයන් පිළිබඳව ලෙන්ගතුකම ඇති. එතන ප්‍රේමය කියන්නේ මේ රාග වශයෙන් ඇති වෙන ප්‍රේමය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රාවකයන් පිළිබඳව ලොකු ලෙන්ගතුකමක් ලැබිකමක් තියෙන. අන්න ඒක තමයි නිමිත්ත ප්‍රේමෝකේ බසගත්තු ඒ විදිහ ලැබිකම ලෙන්ගතුකම ඇති. ඒකාන්තගත ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ සම්මයක් සම්බුද්ධයි කියලා මේ නිෂ්ඨාවට බැස කරලා. ආය එහාට මෙහාට දෙගිඩියාවට එහෙම නෙමෙයි. ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ සම්මයක් සම්බුද්ධමයි කියන මේ තේරුම ඇති කරගන්න. අවිප්පසන්නෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශිෂ්ට වූ ප්‍රසන්නය ඇති කරන පැහැදීම ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් වූම පැහැදීම ඇති කරගෙන එතකොට අර කලින් කියන ලද දර්ශන අර ඒ විස්තර කළ හැටියට ඒවා ඒ ඒ ආදීනවය තියෙනේ. බුදුරජාණන් වහන්සේ වදාරන මේ දර්ශනය යෝචකෝ භික්කවේ තථාගතං වා තථාගත සාමකං මා දස්සනාය ගත්ත යම් කෙනෙක් තථාගතයන් හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් දකින්නට යනවා. හැබැයි බැසගත්තු ශ්‍රද්ධාව ඇති. ඒ වගේම ඊ타ත්ම ලෙන්ගතුකම ලැජිකම ඇති. ඒකාන්තයෙන් සම්්‍යක් සම්බුද්ධය කියන තේරම කල්පනාව ඇති. විශිෂ්ට ප්‍රසන්නතාවයෙන් උසස් වූ පැහැදීමෙන් පහන් බමෙන් යුක්තව ඒ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් දකින්න යනවා. ඒතදානුත්තරියං වික්කමේ දස්සනාන මහණෙනි මේ ලෝකේ දර්ශන තියෙනවා නම් අනුත්තරය වූ දර්ශනය මේක තමයි. සේරම දර්ශනවලට වඩා නිරුත්තර වූ උත්තම වූ පරම උත්තම වූ දර්ශනය මෙන්න මේකයි. සැකෙවින් ශ්‍රද්ධාව ඇතුව තථාගතයන් වහන්සේ දකින්නට යාම. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒකෙන් ලැබෙන ආනිසංස දේශනා කළා. සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ පාරිශුද්ධිය සඳහා මේ කය නෙමෙයි කය කියන එක කුණප කොටස් ගඩක් ඒ කොයිතරම් කලත් පවිත්‍ර කරන්න බෑ. චිත්ත පාරිශුද්ධිය. සිතේ ඇතිවෙන රාගාදී කෙලෙස් අයින් කළා සිත පවිත්‍ර කර ගැනීම සඳහා තමයි මේක හේතු වෙන්නේ. සිතේ පවිත්‍රතාවය සඳහා හේතු වෙන. චිත්ත පාරිශුද්ධිය සඳහා හේතු වෙනවා. ශෝක පරිද්දවාණං සමතික්කමාය මේ ශෝක කිරීම හඬා වැළපීම් සේරම නැති කර ගැනීම සඳහා දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය දුක් දම්නස් සේරම නැති කර ගැනීම සඳහා අස්තේට යැවීම සඳහා ඥායස්ස අධිගමාය ආර්ය මාර්ගය හේතුඵල ධර්මයන් පිළිබඳව දැනුම අවබෝධ කර ගැනීම සඳහා නිබ්බානස්ස සත්‍ය ක්‍රියාය නිර්වාණ අවබෝධය සඳහා මෙන්න මේවට හේතු වෙන මෙතන ආනිසංස පහක් වදාලා සත්තානං විසුද්ධියා සත්වයන්ගේ චිත්ත පාරිශුද්ධිය සඳහා එමනන්නම් චිත්ත පාරිශුද්ධිය ලැබෙනවා තථාගතයන් වහන්සේ දකින්නට යාම ශෝක පරිද දේවයන් සේරම ඉක්මෝල යන්න පුළුවන් වෙනවා දුක් දමනස් නැති කර ගන්න පුළුවන් වෙනවා දැන් ඔය කිසాగෝතමී පටාචාරා ආදී අය බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ශෝක කිරීම හඩාවැළපීම් සේරම නැති කරගත්තානේ. ඔය සන්තති අමාත්‍යාදීන් සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රාදීන් ඇවිල්ලා මේ හිතේ ඇති වෙන දෝමනස්සේ නැති කරගත්ත බුදුරජාණන් වහන්සේ අමුදලා. ආර්ය මාර්ගයේ හිතේ පහළ කරගත්තා. නිර්වාණය අවබෝධ කරගත්තා. ඒ නිසා මේ අනුව කල්පනා කරලා බැලුවහම බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාමකයන් වහන්සේලාදී සම්භාවනීය ශ්‍රාවකයන් වහන්සේලා හමු වෙන්න ඇවිල්ලා තමන්ගේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගත්තු ශෝක කිරීම හඬාවලපීම් ඉක්මවන ඒවා නැති කරගත්තු කයේ ඇති වෙන දුක් හිතේ ඇති වෙන දුක් ඒවා සේරම විනාශ කරලා දාපු ආර්ය මාර්ගයේ හිතේ පහළ කරගත්තු නිර්වාණය අවබෝධ කරගත් මේ සත්‍යයන්ගේ ප්‍රමාණයක් අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම අදත් බුදුරජාණන් වහන්සේ ජීවමාන නැතත් උන්වහන්සේගේ ධර්ම විනය තියෙනවා. ඒ ධර්ම විනය තමයි බුදුරජාණන් වහන්සේ වෙන්නේ, ශාස්ත්‍රඥ වහන්සේ වෙන්නේ. ඒ අනුව කටයුතු කළා. කෙතරම් පිරිසක් මේ ආනිසංස ලබනවාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේක තමයි දර්ශනාතුරෙන් අන්තිම ඉහළ ශ්‍රේෂ්ඨ උත්තම නිරුත්තර වූ දර්ශනේ මොකද තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් දකින්නට යා. ඔය පළවෙනි අනුත්තරීය ධර්මයේ දර්ශනානුත්තරීය කියන්නේ ඔකට තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමංච භික්ඛවේ ශ්‍රවණානුත්තරිය මේ ශ්‍රවණානුත්තරිය කියලා තව එකක් තියෙනවා මහණෙනි මොකද්ද මේ ශ්‍රවණානුත්තරිය කියලා කියන්නේ හිත භික්ඛවේ ඒකච්චෝ බේරි සද්දං සවනාය ගච්ඡති වීණා සද්දම්පි සවනාය ගච්ඡති ගීත සද්දම්පි සවනාය ගච්ඡති සමනස්සවා බ්‍රාහ්මනස්සවා මිච්ඡාදිත්‍යකස්ස ධම්මස්සමනාය ගච්ඡති අන්න ශ්‍රවණානුත්තරිය විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ කලින්ම කාරණා ටිකක් වදාළා මේ බුද්ධ කාලයේ හැටියට බෙර හඬ අහන්නට යනවා. වේණා හඬ අහන්නට යනවා. ගීත හඬ අහන්නට යනවා. විපරීත දර්ශන ඇති මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බණ අහන්නට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්තේතම් භික්කවේ දස් සවණං නේතං නත්ථීති වදාමි. මාණෙනි ඒ විදිහේ ශ්‍රවණයකොත් තියෙනවා ඒක නැහැ කියලා කියන්නට බෑ. සංචකෝ ඒතම් භික්කවේ සවණං මහණෙනි අන්නේ ශ්‍රවණය අර කලින් කියාපු හැටියට හීනං ගම්මං පෝතොජ්ජනිකං අනරියං අනත්ත සංගතං බොහොම ලාමක පහත් ග්‍රාම්‍ය වූ ප්‍රතග්ජනයන්ට ආයති අනාරිය වූ අනර්ථ සංහිතේක ඒ වගේම න නිබ්බිදායන විරාගායන නිරෝධායන උපසමායන අභිඥායන සම්බෝධායන නිබ්බානාය සංවත්ත අන්නේ වට සඳහා හේතු වන්නේත් නැහැ මේ එදා කාලේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ බෙර හඬ අහන්න යනවා, වීණා හඬ අහන්න යනවා, ගී හඬ අහන්න යනවා. මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බණ අහන්න. අද මීට වැඩිය අප්‍රමාණ දේවල් තියෙනවා. සංගීත සම්දර්ශනවලදී මේ ගී හඬ අහන්න යනවා. ඒ වගේම තවත් ඔය රූප වාහිනී ආදී දේවල් වලින් ගී හඬ අහනවා. ගුවන් විදුලි නාලිකා වලින් ගී හඬ අහනවා. තව නොඑක් නානා ප්‍රකාර දේවල් අද තියෙනවා. මේ ඇසීම් ශ්‍රමණය මේ සේරමාරින් කරින් කියාපු හැටියට ලාමකායි ග්‍රාම්‍යයි ප්‍රසග්ඥයන්ට අයිති අනාර්ය වූ අනාර්ථ පිණිස හේතු වන එක. ඒ වගේ මේ ශ්‍රවණ කවදාමත් මේ සසර කලකිරීම සඳහා සසර නොඇලීම සඳහා රාගාදී කෙලෙස් නැති කිරීම සඳහා කෙලෙස් සංසිඳ වීම සඳහා විශිෂ්ට ඥානය ඇති කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙන්නේ නැහැ. ඒ ශ්‍රමණයන්ගෙන් මොකද වෙන්නේ? රාගාදී කෙලස් ගලා හැලෙන්නට පටන් ගන්නවා. ඉතින් කොහොමද නිර්වේදයේ පිණිස හේතු වෙන්න බෑනේ? විරාගයේ පිණිස හේතු වෙන්නේ නැහැ රාගයේ පිණිස හේතු මෙන්න මේ විදිහේ ශ්‍රවණයන් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝචකෝ භික්ඛවේ තථාගතස්සවා තථාගත ශාවකස්සවා ධම්මස්සමනාය ගච්ඡති. න බුදුරජාණන් වහන්සේ වදාරනවා යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරේ බැසගත්තා වූ ශ්‍රද්ධාව ගෞරවය ලෙන්ගතුකම ඇතුව විශ්වාසය ඇති. තථාගතයන් වහන්සේගේ හෝ ශ්‍රාවකයන්ගේ ධර්ම ශ්‍රවණය සඳහා යනවා. ඒත දානොත්තරියං භික්කවේ සවනා මහණෙනි මේ ලෝකේ ශ්‍රවණයන් තියෙනම නම් ඒ සියලු ශ්‍රවණයන්ගෙන් නිරුත්තර වූ උත්තම වූ ශ්‍රවණය තමයි තථාගතයන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය සඳහා යාය. මෙතන ශ්‍රාවකයෙක් සඳහන් කළත් මේ ශ්‍රාවකයන්ගේ ධර්මයක් දේශනා කරන්නේ නැහැ. ශ්‍රාවකයන් කතරම් ධර්ම දේශනා කළත් ඒකේ අයිතිවාසිකම ඔක්කොම සතහාගතයන් වහන්සේ කරා තමයි යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණේ සඳහා යාම. ඒක කොහොම එකක්ද? සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්සාදිගමා නිබ්බානස්ස සච්චිකිරියාය. මෙන්න මේ ආනිසංස පහක් ලබලා දෙනවා. සත්වයන්ගේ චිත්ත පාරිශුද්ධිය ඇති වෙනවා. ඊළඟට ශෝක කිරීම, හඬා වැළපීම් සේරම නැති වෙලා යනවා. කායේ ඇති වෙන දුක්, හිතේ ඇති වෙන දුක් සේරම සමනය වෙලා යනවා. ආර්ය මාර්ගයේ හිතේ පහළ වෙනවා. නිර්වාණ අවබෝධය කර ගැනීමට පුළුවන්කම ඇති. මේ තථාගතයන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයට යාම. ඉතින් මේ ගැන අමුතුවෙන් නිදසුන් දක්වන්නට ඕනේ නැහැ. ධම්සක් පැවතුම් සූත්‍රයේ ඉඳලා 45 වසරයක් බුදුරජාණන් වහන්සේ වදාළ අසූසාර දහසක් ධර්මස්කන්ධය අහලා කොයිතරම් ජනකායක් අපට ගණන් මිනුම් කියන්න බැරි ජනකායක් දෙවියන් බ්‍රහ්මයන් මිනිස්යන් නාගයන් චිත්ත පාරිශුද්ධිය ඇති කරගත්තා. ශෝක කිරීම හොඬා වැළකීම නැති කරගත්තා. කයේ ඇති වෙන දුක්, හිතේ ඇති වෙන දුක් ඔක්කොම නැති කරගත්තා. ආර්ය මාර්ගයේ හිතේ පහළ කරගත්තා. නිර්වාණ අවබෝධය කරගත්තා. ඒ නිසා මේ ශ්‍රවණ ගැන බලනකොට ඇසීම ශ්‍රවණය කිරීම ගැන බලනකොට අර කලින් කියාපු ශ්‍රවණය කිරීම ඔක්කොම රාගාදී කෙලෙස් වර්ධනයේ සඳහා හේතු වෙනවා සසර තව තව දිගට ඇදී යාමට හේතු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා යනවනම් ඒක මේ ආනිසංස පහක් ලබා දෙන නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙනවා. මේ දෙවෙනි එක සවනානුත්තරය කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමංච භික්කවේ ලාභානුත්තරිය තුන්වෙනි එක ලාභානුත්තරියන ලාභයන්ගෙන් අග්‍ර උත්තම නිරුත්තරය ඉදමික්කමේ ඒකච්චෝ පුත්තලාභම්පි ලබති ධාරලාභම්පි ලබති ධනලාභම්පි ලබති මිච්ඡාදිත්‍යකස්ස මෙච්ඡාපටිපන්නස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සද්ධං පටිලබ. ඔය තුන්වෙනියක බුදුරජාණන් වහන්සේ වදාරන. මේ පුත්‍රලාභය දරුවන් ලැබීමත් ලොකු ලාභයක් හැටියට සැලකනවානේ. පුත්‍රලාභයක් ලබනවා. ඒක දාරලාභ කියන්නේ භාර්යාව තමයි දාර කියලා කියන්නේ. භාර්යාවන් ලබනවා. ඒකත් ලාභයක් ඇටියට ලෝකයා සලකනවා. ධන ලාභ ලබනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිකව ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිළිබඳව ශ්‍රද්ධාව ලබනවා. තව ඉතින් අද කාලේ හැටියට මේ ලැබීම් බොහෝම තියෙනවා. විවිධාකාර ලැබීම්. ඉඩම් කඩම් ලබනවා. යාන වාහන ලබනවා සල්ලිය භාගේ ලබනවා නොයෙක් බඩු මෝට්ටු ආදී දේවල් ලබනවා ඇඳුම් පැළඳුම් ආභරණ ආදී දේවල් ලබනවා මේ විදිය දේවල් ලබනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්තේතම් භික්ඛවේ ලාභං නේතං නත්තේති වදාන. මහණෙනි ඒ විදිහ ලාභයකුත් තියෙනවා. නැතේ කියන්නට බෑ. සංචකෝ ඒතම් භික්කවේ ලාභං ඊනං ගම්මං කෝතුජ්ජනිකං අනරියං අනත්ත සංගතං අර කලින් කියාපු පිළිවෙලමයි. ඊටාම පහත් ග්‍රාම්‍ය වූ ප්‍රතග්ජනයන්ට අයිති අනාර්ය වූ අනර්ථයේ පිණිස හේතු වෙන එක. ඊළඟට සැකවින් සලකා බලනකොට මේ රාගාදී කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා සසර දුක් නැති කර ගැනීම සඳහා ඒව හේතු වෙන්නේ නැහැ. දැන් අද වුණත් අපේ රටෙත් වෙන විදේශීය රටවලත් මහා ධන කුවේරෝ ඉන්නවා. ඒක විශාල ලාභයක්. නමුත් මේ මහා ධන සම්පත්තියක් ලැබුණා කියලා ඒ අයට නිවන් අවබෝධ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වෙන්නේ නැහැ ඒ අයට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරුණා ඒ ලාභ අර කියාපු විදිහට ඊ타ම පහත් ලාමක ග්‍රාම්‍ය වූ ප්‍රත්‍යඥයන්ට අයිති අනාර්ය වූ අනර්ථය පිණිස හේතු නේව තමයි. සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳවාලීම පිණිස, විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම පිණිස, චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයේ පිණිස නිර්වාණ අවබෝධය පිණිස හේතු වෙන්නේ නැහැ ඒකක්. ඒකට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ විදිහට යෝහිකෝ ජෝචකෝ භික්ඛවේ තථාගතස්සවා තථාගත ශාමකස්සවා සද්ධං පටිලබ්බ තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් පිළිබඳව ශ්‍රද්ධා ප්‍රතිලාභය ඇති කරගන්න. මේ ශ්‍රාවකයන් මේ හැමතැනම සඳහන් කළත් ඒ ශ්‍රාවකයන්ගෙන් කෙරෙන ටික ඔක්කොමත් බුදුරජාණන් වහන්සේට තමයි ඒ අයිතිය පැවරෙන්නේ ඔක්කොම කටයුතු කරන්නේ. ශ්‍රද්ධා ප්‍රතිලාභය මේ ශ්‍රද්ධාව පිළිබඳ විස්තර කළ යුතු කරුණු රාශියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බැසගත්තු ශ්‍රද්ධාව ඇති වෙන්නට නිකන් මේ මඩේ හිටෝපේ ඉන්නාගේ එක්කෙනෙක් කියනකොට ඒ පැත්තට නැමෙන තව කෙනෙක් කියනකොට ඒ පැත්තට නැමෙන මේ ලිස්සායන ශ්‍රද්ධාවක් නෙමෙයි. ඕකප්පන සද්ධා කියලා. ඕකප්පන සද්ධා කියන්නේ සද්ධේය වත්තුම් ඕගාහෙත්තා අනුපවිසිත්තා පච්චක්ඛං කරොන්තෝ විය තිට්ඨති කියලා කියනවා. මේ ඇද හේතු වස්තුව පිළිබඳව ඒකට බැසගත්තා වාගේ ඒකට පිවිසුණා වාගේ මේ ප්‍රත්‍යක්ෂ කරන්න වාගේ ඇති වෙන සද්ධා. අන්න ඒක තමයි නියම සද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බැසගත් ශ්‍රද්ධාව ඇති කර ගැනීම. ඒක තමයි ලාභය. අර කලින් කියාපු ලාභ සේරම මේ මේ කියන ප්‍රයෝජන සඳහා හේතු වෙන්නේ නැහැ. රාගාදී කෙලෙස් නැති කිරීමට, සසර ගමන නැති කර ගැනීමට, නිර්වාණ බෝධයට ඒ මොහෝ කොටවත් හේතු වෙන්නේ නැහැ ඒ ලාභ. නමුත් තථාගතයන් වහන්සේ කෙරෙහි බැසගත් කෙනාට ශ්‍රද්ධාව ඇති වුණා නම් ඒත දානොත්තරියං භික්කවේ ලාභාන මහණෙනි ලාභයන් අතුරෙන් මෙන්න මේක තමයි අග්‍රම ලාභය. ඒ ලාභයෙන් මොකද වෙන්නේ? සත්තානං විසුද්ධිය. මේ සත්වයන්ගේ චිත්ත පාරිශුද්ධිය ඇති කරන ශෝක පරිද්දවාණං සමතික්කමාය ශෝක කිරීම හඬාවැළපීම් සේරම නැති කරන්න පුළුවන් දුක්ඛ දෝමනස්සානං අත්ථගමා දුක් දෝමනස් සේරම නැති වෙනවා ඥායස්ස අධිගමාය ආර්ය මාර්ගයේ හිතේ පහළ කර ගන්න පුළුවන් වෙනවා නිබ්බානස්ස සත්‍ය කිරියා නිර්වාණාභෝධය සඳහා හේතු වෙන. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙන ශ්‍රද්ධාව මෙන්න මේ ආනිසංස සඳහා හේතු වෙන. බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා තථාගතෝ සම්්‍යක් සම්බුද්ධ වූ භාග්‍යතුන් වහන්සේ ලෝපහළ වෙලා ධර්මයේ දේශනා කරනවා මුලමැද අග යහපත් වේ යහපත් ධර්මයේ දේශනා මේ ධර්මයේ අහනවා ගෘහපති කෙනෙක්ව ගෘහපති පුරුත්තරයෙක්ව අහලා තථාගතේ සද්ධං පටිලපති අන්න තථාගතයන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න ඊළඟට ශ්‍රද්ධාව ඇති කරගෙන තුනුරුවන් සරණ යනවා පංචශීලයේ පිහිටනවා අෂ්ටාංග සීලාදී පිහිටනවා ඊළඟට මහාන වෙලා හිටන් සාමණේර දස සීලේ පිහිටනවා උපසම්පදා සීලේ පිහිටනවා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට චූල සීල මධ්‍යම සීල මහා සීල ආදී මේවා සම්පූර්ණ කරලා පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti හෝ උපදවාගෙන අන්තිම රහත් භාවයට පත් වෙනවා මේ ඔක්කොටම පදනම උනේ මොකද්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්නා වූ බැසගත් ශ්‍රද්ධාව. ඒ නිසා ඒ තථාගතයන් වහන්සේ පිළිබඳව ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව මේ ලාභාතුරෙන් නිරුත්තරයි. ඊට එහා එකක්වත් ඊට සම එකක්වත් නැහැ. නිරුත්තරව උත්තමව පරමතරව ලාභය තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇතිකර ගැනීම ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමංච භික්ඛවේ සික්ඛානුත්තරිය. ශික්ෂා කියන්නේ හික්මනේ. යම් යම් දේවල් පිළිබඳව හික්මෙනු මේ ලෝකේ දා බුද්ධ කාලේ සමහරු හත්ති ශිල්පයේ හික්මෙනවා එයා ප්‍රගුණ කරනවා සමහරු අශ්ව ශිල්පය සමහරු දුනු ශිල්පය සමහරු රත ශිල්පය ඒ කාලේ තිබුණ හැටියට විවිධ ශිල්පවල හික්මන. ඒ වගේම තවත් මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියන හැටියට එහෙම හික්මන. දැන් අද කාලේ බැලුවොත් කොයිතරම් ශිල්ප ශාස්ත්‍ර තියෙනවද? අද මේ තාක්ෂණික ලෝකේ අප්‍රමාණ තියෙනවා නොඑක් ශිල්ප සාත්‍ර. අන්නේ මගේ දේවල් හික්මෙනවා. එයා ප්‍රගුණ කරනවා ඒවා හික්මෙනවා. හැබැයි රකී රක්ෂාදී දේවල් වලට එයා මෙලොව ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ මිසක් මේ බුදුරජාණන් වහන්සේ වදාරන ප්‍රයෝජන සඳහා හේතු වෙන්නේ නැහැ. නොඑක් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා කියලා ඒක සසර කල කිරීමට විරාගයේ සිටවල් ඇතිවීමට රාගාදී කෙලෙස් නැති කිරීමට කෙලෙස් සංසිඳවා ගැනීමට විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධ කර ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධයට නිර්වාණ අවබෝධය මේකටවත් හේතු වෙනවා. එහෙම හේතු වෙනවා නම් අද මේ ලෝකේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නවා ඉන්න බොහොම ඉහළ මට්ටමකට ගියායි. මේ අය මාර්ගඵල ලබන්නේ. ඒවට හේතු වෙන්නේ නැහැ. ඒ මොනම එකක්වත් ඒවට හේතු වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝචකෝ භික්ඛවේ තථාගතප්පවේදිතේ ධම්ම විනය මහණෙනි යම් කෙනෙක් තථාගතයන් වහන්සේ දේශනා කරලා තිබෙන මේ ධර්ම විනය අදි සීලම්පි සික්ඛති අදි චිත්තම්පි සික්ඛති අදි පඤ්ඤම්පි සික්ඛති අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන මේවායේ හික්මනවා තථාගතම් පවේදිතේ ධම්මමිනේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම විනය මුල් අවදියේ ශාසනයට තිබුණ ධර්ම විනය කියන නමක් තව තිබුණ නවාංග සාත්‍රු ශාසනය කියලා මේ ත්‍රිපිටකය කියලා ඒවා මේ පසු කාලීනව සංගායනා වලින් තමයි ඒවා සංග්‍රහ වුණා මුල් එක තමයි ධර්ම විනය. ඉතින් දල වශයෙන් ධර්ම කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය විනය කියන්නේ රාග විනය, දෝෂ විනය, මෝහ විනය කියන මේවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් ඇතනම් කොහේ හරි එක්ක චතුරාර්ය සත්‍ය ධර්මයට අතුලත් වෙන්න ඕනේ එහෙම නැත්නම් රාග විනය, දෝෂ විනය, මෝහ විනය කියන මේවට ඇතුළත් වෙනවා. මේ දෙකට ඇතුළත් වෙන්නේ නැතිනම් ඒක බුද්ධ දේශනාවක් නෙවෙයි. මේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ ශාසනයෙහි අදිශීලම් පිසික්කති අදිචිත්තම් පිසික්කති අදිපඤ්ඤා පිසික්කති අදිශීල අදිප්‍රඥා අධිචිත්ත අධි ප්‍රඥා කියන මේ සීල සමාධි ප්‍රඥාවන් හික්මන. ඒ අධි කියන වචනයක් ඉඳලා තියෙන උසස් කියන තේරුම. දැන් පංචශීලය සීලය අෂ්ටාංග සීලය අධි සීලය. අෂ්ටාංග සීලය සීලය දස සීලය අධි සීලය. අන්න ඒ විදිහට උසස් වේගෙන යනවා. අද චිත්ත කියන්නේ උපචාර අර්පණා ආදී මේ ධ්‍යාන සමාධිය උපදවා ගැනීම. අද ප්‍රඥා කියන්නේ විදර්ශනා ප්‍රඥා මාර්ග ප්‍රඥා මෙව්වා ලබා ගැනීමට හික්මනේ. මෙතන සික්ඛත කියන්නේ හික්මෙනවා කියන එක මේ ලබලා නැහැ සම්පූර්ණයෙන්. ඒවා ලබා ගැනීමට කටයුතු කරනවා හික්මෙනවා. එකට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ හික්මීම් සික්ඛා යම්තරම් තියනවා නම් මේ ලෝකේ ඒ සේරටම වැඩිය අග්‍ර වූ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ හික්මීම තමයි අධිශීල අධිචිත්ත අධි ප්‍රඥා කියන මේ සීල සමාධි ප්‍රඥාවන්ගේ හික්ම. ඒකෙන් මොකද වෙන්නේ? සත්තානං විසුද්ධිය. සත්‍යයෙන්ගේ චිත්ත පාරිශුද්ධිය ඇති වෙනවා. ශෝක පරිද්දවාණං සමතික්කමාය. ශෝක කිරීම හඬා වැළපීම නැති වෙලා යනවා. දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය කයේ ඇති වෙන දුක්, හිතේ ඇති වෙන දුක් සේරම නැති වෙලා යනවා. ඥායස්ස අධිගමාය ආර්ය මාර්ගයේ හිතේ පහළ කරගන්න පුළුවන් වෙනවා. නිබ්බානස්ස සත්‍ය කිරියාය නිර්වාණාභෝධය කර ගැනීම සඳහා හේතු වේ. මෙන්න මේ ආනිසංස ලබලා දෙනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයෙහි අධිසීල අධිචිත්ත අධිප්‍රඥා කියන මේවා හික්මීම. ඒවා හික්මීමෙන් මේ කියන ලද සත්‍යයේ චිත්ත පාරිශුද්ධිය ආදී ගුණ පහක් ලබන්නට පුළුවන්. අර අනික් හික්මීම නොඑක් ශිල්ප ශාස්ත්‍රවලට අනුව හික්මනේවා ඒව බොහොම ලාමකයි පහත් ග්‍රාම්‍යයි ප්‍රතග්ඥයන්ට අයිති අනාර්ය වූ අනර්ථ සංහිතේ. ඒව සසර කලකිරීම සඳහා නොයලීම සඳහා කෙලෙස් නැති කිරීම සඳහා රාගාදී කෙලෙස් සංසිඳ වීම සඳහා විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය සඳහා නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙන්නේ නැහැ. ඒ මොහොකටවත් හේතු වෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන මේ තථාගතප්පවෙද්දිතේ ධම්ම විනය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිපද. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන මේවා හික්මෙන. එතකොට අර කලින් විස්තර කළ ආනිසංස පහක් ලැබෙන චිත්ත පාරිශුද්ධිය ඇති වෙනවා, ශෝක පරිදේවන් නැති වෙලා යනවා, දුක් දමනස් නැති වෙලා යනවා. ආර්ය මාර්ගයේ හිතේ පහළ වෙනම නිර්වාණ අවබෝධය වෙනවා. මෙන්න මේ විදිය ආනිසංස ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අදිශීල, අදිචිත්ත, අදිප්‍රඥා කියන මේවා හික්මී. සික්ඛානුත්තරය කියලා වදාළ එකයි. හික්මීන් අතරින් අග්‍රම ශ්‍රේෂ්ඨම උත්තම නිරුත්තර වූ හික්මීම තමයි සීල සමාධි ප්‍රඥා පිළිබඳව හික්මිනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමංච භික්කවේ පාරිචර්යානුත්තරිය. පාරිචර්යානුත්තරි. පාරිචර්ය කියන්නේ මේ අපෝපස්ථාන කිරීම, සේවය කිරීම. දෙකම ඇතුළත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනා මේ ලෝකේ ඇතම් කෙනෙක් රජවරුන්ට අපෝපස්ථාන කරනවා සේවය කරනවා. සිටුවරුන්ට අපෝපස්ථාන කරනවා සේවය කරනවා. තවත් බොහෝ ධනවතුන්ට ධන කුවේරයන්ට අපෝපස්ථාන කරන සේවය කරන මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහමයන්ට ශ්‍රේවය කරන අපවත්තාන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්තේතම් භික්කවේ සික්ඛා නේතං නත්තේති වදා. මහණෙනි මේ විදිය හික්මීම තියෙනවා ඒවා නැtei කියලා කියන්නට බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝචකෝ භික්ඛවේ තථාගතං වා තථාගත ශාමකං වා ಪರಿචරති මේ පරිචරණය කරනවා කියන්නේ මෙතන අපෝපස්ථාන කිරීම. දැන් සේවය කිරීමත් ඒකට ඇතුළත් වෙනවා. මෙහි අදහස් කරන්නේ අපෝපස්ථාන කිරීම. යම් කෙනෙක් සතාගතයන් වහන්සේට හෝ සතාගතයන් වහන්සේගේ ශ්‍රාමකයන්ට අපෝපස්ථාන කරනවා. අන්න එහෙම අපෝපස්ථාන කරනවා නම් මේ පාරිචර්යා කියන මේකේ අන්තිම ඉහළ මට්ටමේ ශ්‍රේෂ්ඨ උත්තමේක තමයි ඒක. තථාගතයන් වහන්සේට හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අපෝපස්ථාන කරනවා පරිචරණය කරනවා. අර කලින් කියාපු අර මුලින් සඳහන් කළ හැටියට ඊතා ලාමක පහත් ග්‍රාම්‍ය වූ ප්‍රත්‍යඥයන්ට ආйти අනාර්ය වූ අනර්ථ සංහිත එකක්. ඒ අපෝපත්තාන. ඒවෙන් අර කලින් කියාපු හැටියට සසර කලකිරීම නොඇලීම ආදී මේ මොනම ගුණයක්වත් ලබන්නට බෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පාරිචරය කියන මේ අපෝපත්තාන කිරීමේ අග්‍රමේක මොකද්ද? තථාගතයන් වහන්සේට හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාමකයන්ට අපෝපත්තාන අන්න ඒක මොනව සඳහා හේතු වෙනවද? සත්තානං විසුද්ධිය. සත්‍යයෙන්ගේ චිත්ත පාරිශුද්ධියට හේතු ශෝක වරිද්දමානං සමතික්කමයි. ශෝක කිරීම හඬා පැලවීම නැති කිරීමට හේතුව. දුක්ඛ දෝමනස්සානං අත්තකමයි. කය දුක්, හිතේ දුක් නැති කිරීමට හේතුව. ඥායස්සාදිගමාය ආර්ය මාර්ගයේ හිතේ පහළ කර ගැනීමට හේතුව. නිබ්බානස්ස සත්‍යකරිය නිවන සාක්ෂාත් කර ගැනීමට හේතුව. එතන ආනිසංස පහක් තියෙනවා මේ තථාගතයන්ට හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරන අපෝපත්තාණයෙන් මේ සත්තානං විසුද්ධියා ආදී වශයෙන් වදාළ චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීමට සෝක කිරීම හදාවල පීන ඇති කර ගැනීම ආදී මේවට හේතු. ඒ බුදුරජාණන් වහන්සේට පරිචරණය කළ අපෝපත්තාන කළා කොයිතරම්නම් මේ ආනිසංස ලබා ගත්තද? එතන අපෝපස්ථානය කිරීමත් අදහස් කරනම භාග්‍යතුන් වහන්සේගේ වචනේ පිළිපැදීමත් අවවාදය පිළිපැදීමත් අදහස් කරනවා. මෙහෙම කරලා කෙතරම්නම් සත්‍ය සමූහයක් Tamange චිත්ත පාරිශුද්ධිය ඇති කරගත්තද මේ ආනිසංස ලබාගෙන නිර්වාණ අවබෝධය කරගත්තද කියලා අපට හිතා ගන්නටත් බෑ. ඒ නිසා තථාගතයන්ට හෝ තථාගත ශ්‍රාවකයන්ට පරිචරණය කරනවා නම් අපෝපස්ථාන කරනවා නම් ඒක තමයි මේ ලෝකේ සියලු අපෝපස්ථාන වලින් අග්‍රමයක කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුස්සතානුත්තරී කියලා තව එකක් දේශනා කළා. කතමංච භික්ඛවේ අනුස්සතානුත්තරිය. එතන අනුස්සත කියන්නේ අනුස්මරණය කිරීම සිහි කිරීම. ඉන් බුදුරජාණන් වහන්සේ ලබා දේශනා කරනවා ඉදබික්කමේ ඒකච්ච පුත්තලාභම්පි අනුස්සරති මේ විදියට සමහර කෙනෙක් මේ තමන්ගේ පුත්ත දරුලාභය ඒව ගැන සිහි කරනවා. දාරලාභම්පි භාර්යාවරුන් ලැබීම ආදී මෙව ගැන සිහිපත් කරනවා. ධනලාභය ගැන සිහි කරනවා. ඊළඟට මිත්‍යාදිෂ්ඨකෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිහි කරනවා. ඉතින් මෙන්න මෙහෙම අනුස්සති කියන්නේ සිහි කිරීමකුත් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ. එහෙම සිහි කිරීමකුත් තියෙනවා. නමුත් ඒක තීනංගම්මං පොතොජ්ජනිකං අනරියං අනත්ත් සංයත. ඉස්ලාම පහත් ලාමක ග්‍රාම්‍ය වූ ප්‍රදග්ජනයන්ට ඇති අනාර්ය වූ අනර්ථ සංහිත එකක්. ඒ වගේ මේක කවදාවත් සසර කලකිරීම සඳහා නොඇලීම සඳහා කෙලෙස් නැති කිරීම සඳහා කෙලෙස් සංසිඳ වීම සඳහා විශිෂ්ඨ ඥානයෙන් දැන ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා නිර්වාණ අවබෝධය සඳහා යෙති වෙන්නේ. දැන් අද වුණත් තමන්ට ලැබිච්ච දේවල් ලැබෙන්න තියෙන දේවල් අරවා මේ ලාභ, පුත්‍ර ලාභ, ධන ලාභ, භාර්යා ලාභ, යාන වාහන ආදී නොයෙක් දේවල් සිහිපත් කරනවා. ඒවා එහෙම වටිනේව නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. යෝචකෝ භික්ඛවේ තථාගතං වා තථාගත සාමකං වානුස්සරති. යම් කෙනෙක් තථාගතයන් වහන්සේව හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාමකයන් සීකරන දැන් අර බුද්ධානුස්සති සංඝානුස්සති කියලා තියෙන්නේ ඒ සීකිරීම තමයි ධම්මානුස්සතිත් ඒකට ඇතුළත් වෙනවා බුදුරජාණන් වහන්සේව සිහි කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සමරනවා අරහං ආදී ගුණ හෝ වෙනත් ආකාරයකින් හෝ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනවා. ශ්‍රාමකයන්ගේ ගුණ සිහි කරන. එතකොට ධර්මයේ ගුණත් මේකට නිකම්ම ඇතුළත් වෙනවා. මේවා ගුණ සිහිපත් කරනවා. දැන් අර පුත්‍රලාභ, ධාරලාභ ආදී මේ වශීකලාම වෙන දේ කලින් කියලා දුන්න ඒවා කිසිම ප්‍රතිඵලයක් නැහැ. යම් කෙනෙක් තථාගතයන් වහන්සේව තථාගත ශ්‍රාවකයන් පිළිබඳව සිහිපත් කරන, අනුස්මරණය කරන. අන්න ඒක සත්තානං විසුද්ධිය. අන්න සත්‍යයෙන්ගේ චිත්ත පාරිශුද්ධියට හේතු වෙනවා. අනුස්මරණය කිරීම මතින් මේක තමයි අග්‍රම උත්තමයක. ශ්‍රේෂ්ඨම සිහි කිරීම මේක තමයි. ඒකෙන් සත්‍යයන්ගේ චිත්ත පරිශුද්ධිය ඇති වෙනවා. ශෝක පරිදේවයන් නැති කරගන්න පුළුවන් වෙනවා. දුක් දුම්නස් නැති කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ආර්ය මාර්ගයේ හිතේ පහළ කරගන්න පුළුවන් වෙනවා. නිර්වාණාභෝධය ලබා ගන්නට පුළුවන්. මේ විදිහට මෙන්න මේ විදිහ ආනිසංස ලැබෙනවා තථාගතයන් හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් සිහි කිරීමෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කිම්මත්නි මේ ඡානුත්තරීය සූත්‍රය කියන එකේ කරුණ තමයි මෙතෙක් වේලා කියලා දුන්නේ. දර්ශනානුත්තරය, ශ්‍රවණානුත්තරය, ලාභානුත්තරය, ශික්ෂානුත්තරය, පාරිචර්යානුත්තරය, අනුස්සතානුත්තරය කියලා මේ අනුත්තරීය ධර්ම හයක් ගැන කියලා දුන්නා. ඊට පරිබාහිරව මේ කෙලෙස් වැඩෙන සසර දිගට යාමට හේතු වන ඒවත් මෙතන බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ අනුත්තරීය ධර්මවලට ඇතුළත් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් දැකීම බුදුරජාණන් වහන්සේගේ හෝ ශ්‍රාවකයන්ගේ ධර්ම ශ්‍රවණය කිරීම ඒ බුදුරජාණන් වහන්සේ ලබා වදාළ ධර්මයේ ශ්‍රද්ධාව ලැබීම මේ ශාසනයේ සීල සමාධි ප්‍රඥා කියන මේවා හික්මීම බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට අපෝපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් සිහි කිරීම කියන මෙන්න මේ காரணා හය අග්‍රම ශ්‍රේෂ්ඨම උත්තම ඒවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදා. ඉතින් පින්වත්නි දැන් ඉතින් කාල වේලා ගත වෙලා තියෙන්නේ පැයකටත් වැඩි ප්‍රමාණයක් මේ ධර්ම දේශනාව කරන්නට යෙදුණා. මේ හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කළා. ධම්මසීමේ වටිනා කුසල ධර්මයන් સિદ્ધ කරගත්තා. මේ හැමදෙනාට මේවා ඉතාමත්ම ප්‍රයෝජනෙ පිණිස හේතු වෙනවා. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්නවා